බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. රූපාරම්මණයක් ඇතිවි චිත්ත වීතියක් ඇතිව අවසන් වීම අතරතුර ඇතිවන රූප ආරම්මණය විය නොහැකිද? ආය කියන්නේක රූපාරම්මණයක් ඇතිවි චිත්ත වීතියක් ඇතිව අවසාන වීම අතරතුර ඇතිවන රූප ආරම්මණය විය නොහැකිද? එහන ප්‍රශ්න නම් එච්චර පැහැදිලි නැහැ. ඔය අහන වැත්තේ මං හිතන්නේ දැන් අපි හිතමු රූපයක් ඇති වෙනවා. ඒ රූපයට තියෙනවානේ චිත්තක්ෂණ 17ක් ආයුෂ. එතකොට ඔය ඒ රූපය කොහොම ක්‍රියාත්මක වෙද්දී ඒ අතරේ තව තව රූප හටගන්න. එතකොට ඒ වෙන වෙන රූප හටගත්තට එක සිතක් ධර්මයේ පැහැදිලි කරන විශේෂයෙන් අභිධර්මයේ එක සිතක් ඇති උනේ යම් රූපයක් අරමුණු කොටගෙනද ඒ රූපය අරමුණු කරමින් තමයි සිත් ටික පහළ වෙන්නේ. ආයේ පස්සේ පස්සේ ඇති වෙන වෙනත් රූප අරමුණු කරන්නේ නැහැ ඒ ඒ චිත්ත පරම්පරාවේ. ඒ නිසා තමයි රූපය ජනිත වෙලා චිත්තක්ෂණ හතරක් පහක් ගත වුණාට පස්සේ නම් ඇසට ගෝචර වුනේ ඊට පස්සේ දැන් ඒ චිත්තක්ෂණේ ඉදිරියට ක්‍රියාත්මක වෙන්න තරම් අතන අපි හිතමු චිත්තක්ෂණ 8ක් 10ක් විතර ගත වුණාට පස්සේ නම් අරමුණ උනේ දැන් ඒ රූපාරම්මණය ඇහැට ගෝචර වුණාට දැන් ඒ සම්බන්ධව සම්පූර්ණ චිත්ත වීතියක් ඇති වෙන්නට තරම් කාලයක් නැහැ. කාලයක් නැති වෙනකොට ඒවා අතිපරිත්තාරම්මන චිත්ත වීති හැටියට යන්තම් භවාංග චලන ඇති වෙලා භවංග උපච්ඡේදක වෙලා එතනින් නවතින්න පුළුවන්. ඉතිරි ඉතිරි සෙත් ක්‍රියාත්මක වෙන්නේ නැතු. ඇයි ඒ? අර රූපේ ඉක්මනට නිරුද්ධ වෙනවා. එතකොට ඒ රූපය නිරුද්ධ වුණාට ඉතින් තව රූප එතන තියෙනවානේ. ඒ රූපේ නිරුද්ධ වෙනකොට සියල්ල ඉවර වෙන්නේ නැහැනේ. ඒක රූපයක් නිරුද්ධ වෙන වෙලාව වෙනකොට අර චිත්තක්ෂණ 17 ඇතුළත තව රූපකලාප ඕන තරම් හටගන්න. හැබැයි ඒව හටගත්තයි කියලා මේ එක රූපයක් අරමුණු කරපු චිත්ත පරම්පරාව අනිත් ඒවාට මාරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ රූපයේ අතරතුර වෙන රූප හටගත්තයි කියලා එක චිත්ත වීතියකින් වෙනත් රූපයක් අරමුණු කරන්නේ නැහැ. ඒ මුලින් අරමුණු කරපු ආරම්මණය ඒ රූපයම අරමුණු කරමින් පමණයි ඒ චිත්ත වීතිය ඇති වෙන්නේ කියන බව තමයි අභිධර්මයේ පැහැදිලි කරන්නේ. ඒවත් ඉතින් අපිට හිතලා තේරුම් ගන්න පුළුවන් જાති නෙමෙයි කියන විදිහට වටහා ගන්නට උත්සාහ කරනවා ඇරෙන්න අපිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් කාරණා නෙමෙයි.